එහෙමනම් හොඳින් සාවධාන වහන්න. අප දේවාරයේදී මෙයට දුක්ඛ සත්‍ය ගැන දේශනාවක් ඉදිරිපත් කළා. එම නිසා අද අප කල්පනා කළා දුක්ඛ සමුදය සත්‍ය ප්‍රහාණය කිරීම ගැන ධර්මක සරණ ධම් දේශනාවක් ඉදිරිපත් කිරීමට ඒක හොඳින් අහලා ඒ අනුව පිළිපදින්න උත්සාහ ගන්න. දුක්ඛ සමුදය සත්‍ය කියන්නේ දුක ඇතිවීමේ හේතුව <coughs> මේ දුක්ඛ සමුදය සත්‍ය ප්‍රහාණය කළ යුතු බවයි බුදුහාමුදුරුවෝ දක්වන්නේ. දුක ඇතිවීමේ හේතුව විස්තර කරන බොහෝ අවස්ථාවලදී බුදුහාමුදුරේක විස්තර කරලා තිබෙන්නේ කසමංච වික්ඛේ දුක්ඛ සමුදයං අරිය සත්‍යං යයන් තණ්හා පොණෝ බයිකානන්දිරාග සාගත තත්ත්ව රබ්බ්‍රාඥානේ හේතේ දං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියලා මොකක්ද මහණෙනි දුක්ඛ සම්දේශත්‍ය කියන්නේ? නැවත නැවත සසරේ උපදවන ගියේ ගියතන රාගයෙන් බැඳෙන ඇලීමක් ඇති කරන කාමතණ්හා, භවතණ්හා, විභවතණ්හා කියන ආශාවයි මහණෙනි දුක්ඛ සම්දේශත්‍ය කියන්නේ. මෙන්න දුක්ඛ සම්දේශත්‍ය පටිච්ච සම්පදා ධර්මයන් විස්තර කරනකොට දක්වන්නේ අවිද්‍යාපච්චය සංඛාරා සංඛාරපච්චය විඥානන්තේ. අවිද්‍යාව නිසා සංස්කාර නැති වෙනවා සංස්කාර නිසා ප්‍රසින්ත ප්‍රතිසන්ද විඥානය නැවත නැවත පහළ වෙනවා කියන එකයි ඉන් දැක්වෙන්නේ. එතකොට ඒ අනුව අවිද්‍යාව සහ කම්ම සංස්කාර තමයි දුක්ඛ සමුදය සත්‍ය. ඒකම තමයි භවපච්චය ධාතය කියලා පටිච්චසම්පාද ධර්මයන් විස්තර කරන විට නැවත වතාවක් සඳහන් කරන්නේ. කම්ම භව නිසා ධාතය ඇති වෙනවා කියන එකයි ඒ අර්ථය. එම නිසා අවිද්‍යාව කම්ම සංස්කාර දුක්ඛ සමුදය සත්‍යයි. මේ කියපු සෑම එකක්ම නිවැරදි. සංහාව කිව්වත්, අවිද්‍යාව කිව්වත්, කම්ම සංස්කාර කිව්වත් ඒ ඔක්කොම දුක්ඛ සමුදය සත්‍ය තමයි. ඒ වුණාට ඒකෙන් ඊටාත්ම වැදගත් වන්නේ නැත්නම් ඊටාත්ම නිවැරදි වන්නේ අවිද්‍යාව දුක්ඛ සමුදය සත්‍ය වශයෙන් දක්වන එක. අවිද්‍යාව නිසා තමයි තණ්හාව ඇතිවන්නේ. පුත්තජන ලෝකයේ සිටින බොහෝ සත්‍යයන් සිතන්නේ තණ්හාව දුක ලබා දීමේ හේතුවක් වශයෙන් නෙවෙයි සැප ලබා දීමේ හේතුවක් වශයෙන්. ඒකත් අවිද්‍යාව නිසාම ඒ අයගේ සිත තුළ ඇති වී ඇති යම්කිසි වැරදි සංකල්පනාවක්. එතකොට තණ්හාව විස්තර කරනකොට තණ්හාව ඇති විය හැකි නැත්නම් ඇති වෙන ස්ථාන 60ක් දක්වලා තිබෙනවා සතර සතිපට්ඨාන සූත්‍රයේ මෙලෙස. සාකෝපනිෂා භික්ඛවේ තණ්හා කත්ත උපජ්ජමානා උපජ්ජතේ කත්ත නිසමානා නිසතේ යන් ලෝකේ තීරූපං සාතරූපං එත්තේසතන්නා උපජ්ජමානා උපජ්ජති එතනේ සමානං නිසති කිංච ලෝකේ තීරූපං සාතරූපං එත්තේසතන්නා උපජ්ජමානා උපජ්ජති එතනේ සමානං නිසති චක්කුන් ලෝකේ තීරූපං සාතරූපං එත්තේසතන්නා උපජ්ජමානා උපජ්ජති එතනේ සමානං නිසති මෙන්න මේ ආදී වශයෙන් ඒ කරුණ බුදුරජාණන් වහන්සේ වදාරලා තිබෙනවා මේ ලෝකයේ ප්‍රිය වූ සාක්ෂි රූපෙන් යුක්ත වූ ශාත කියන්නේ තමාට සුඛාස්වාදයක් ලැබෙන මිහිරක් ලැබෙන යම්කිසි සතුටක් ලැබෙන දෙයකට අන්න එවැනි යම් කිසි අරමුණක් තුළින් ආස්වාදයක් ලැබෙනවා නම් ඒවා තුළින් තමයි මේ විදිහට තණ්හාව ඇතිවන්නේ. ඒ අරමුණු මොනවද කියලා තමයි ඊළඟට ස්ථානයට බුදුරජාණන් වහන්සේ දක්වන්නේ චක්කුන් ලෝකේ පේරූපං සාතරූපං ආදී වශයෙන්. ඇත්ත කෙරෙහි කෙනෙක් වේශිතතර තණ්හාවක් ඇති වෙනවා. මේ ඇස සම්බන්ධව තණ්හාව ඇති වෙන ස්ථාන 10ක් තිබෙනවා. ඒකේ ඉතිරි 9 කියනවා නම් ඇහැට පෙනෙනවා රූප. මේ රූප කෙරෙහි තණ්හාවක් ඇති වෙනවා. ඇහැට රූපයක් පෙන්වනාට පසුව චක්කු විඥානය පහළ ඒ චක්කු විඥානය කෙරෙහි සංහාවක් ඇති ඊළඟට මේ නිසා චක්කු සංපස්සේ ජනිත වෙනවා. මේ චක්කු සංපස්සේ සංහාව ඇති වෙන ස්ථානය. ඒ වගේම චක්කු සංපස්සේ නිසා චක්කු සංපස්සජ වේදනාව ගෙන දෙනවා. මේ වේදනාවට සංහාව ඇති වෙනවා. මෙතන ඔක්කොම කරුණු පහක්. ඊට අමතරව රූප සංඥා රූප සංචේතනා රූප විතක රූප විචාර රූප තණ්හා කියලා තවත් කොටස් පහක් තිබෙනවා. රූප සංඥා පිළිබඳව, රූප විතක්ක පිළිබඳව, රූප විචාර පිළිබඳව, රූප සංචේතනා පිළිබඳව, ඒ වගේම රූප තණ්හාව පිළිබඳව සංඥාව ඇති මෙතන ඔක්කොම කරුණු 10ක් තිබෙනවා ඇස පිළිබඳව. මේ විදිහට තමයි කනනාශය දිව ශරීරය මනස කියන ශිෂ්‍යෙන්ද්‍රයන්ට ඒ ඉන්ද්‍රියන් සම්බන්ධයෙන් ආශාව තණ්හාව ජනිත වෙනවා එකක් ඒ ඉන්ද්‍රියන්ට අරමුණු හමුවන අරමුණු සම්බන්ධයෙන් තණ්හාව ඇති වෙනවා දෙක ඒ වගේම ඒ ඉන්ද්‍රයන් ධර්මණු ගැටීම නිසා යම් කිසි නාම ධර්ම සමූහයක් ඇති වෙනවා නම් ඒ සෑම නාම ධර්මයක් පිළිබඳව තණ්හාව ඇති වෙනවා තුන මෙලෙසින් 60 ආකාරයකින් ඇති වෙන තණ්හාව බුදුරජාණන් වහන්සේ කෙටියෙන් දක්වනවා ච තණ්හා කාය වේදිතබ්බා මහණෙනි තණ්හාවේ කොටස් හයක් තිබෙනවා ඒක දතේදී කියලා රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පුට්ඨබ්බ තණ්හා, ධම්ම තණ්හා වශයෙන් ඒවා හඳුන්වන්නේ රූප දැකීමේ ආශාව, ශබ්ද දැකීමේ දැනීමේ ආශාව, ගඳ සුවඳ දැනීමේ ආශාව, රස විඳීමේ ආශාව, කායට දැනෙන ස්පර්ශ විඳීමේ ආශාව, මනසට දැනෙන විවිධ අරමුණු දැනීමේ ආශාව. මේ මේ අරමුණු ඒ අරමුණු තුළින් ලැබෙන ආශාව විඳ ගැනීමට තිබෙන කැමැත්ත රුචිය අභිරුචිය තමයි ආශාව වශයෙන් මෙහිදී දක්වන්නේ. මේදී මේ විදිහට ආශාවේ කොටස් හයක් දක්වා තිබෙනවා. මේ ආශාවම අපට ඕන නම් තවත් ප්‍රභේදගත කරලා දක්වන්නත් පුළුවන්. මේ රූප තණ්හා, විහය, කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන කොටස් වලින් වැඩි කරන්නට පුළුවන්. ඒ කියන්නේ රූප තණ්හාවක් ඇති වෙන්නට පුළුවන් රූපයේ පිළිබඳ කාම තණ්හාවක් වශයෙන්. ඒ වගේම අනාගත භවවලදී ඉපදිලා එවැනි රූප දැකීමේ ආශාවෙන් යුතුව කටයුතු කිරීමට ප්‍රාර්ථනා කරමින් භවතණ්ණාවක් වශයෙන් උත් ඒක උද්ගතවන්නත් පුළුවන්. ඒ වගේම විභවතණ්ණාවක් ඇතිවන්නත් පුළුවන්. විභවතණ්ණාව කියලා මේ දෙකීවේ මේ භවයෙන් පසුව නැවත ඉපදීමක් නැහැ. ඒක නිසා මානසිකශලම මේ ඔක්කොම සබ සම්පත් වෙඳින්නට ඕනේ. පුළුවන් තරම් ඉන්ද්‍රියන් සතුටු කරන්නට ඕනේ කියන අදහසින් යුතුව පහළ වෙන තණ්හාවමයි. කාම තණ්හාවටම තමයි මේ වෙනත් වචනයකින් විභව තණ්හාව වශයෙන් කියන්නේ දක්වන්නේ. එතකොට කාම තණ්හාවක් හරි භව තණ්හාවක් හරි විභව තණ්හාවක් හරි ඇහැට පෙනෙන රූප සම්බන්ධයෙන් පහළවන්නට පුළුවන්. කනට නාසයට දිවට ශරීරයට මනසට කියන ශේෂේන්ද්‍රයන්ට මේ විදිහට කාම තණ්හා භව තණ්හා විභව තණ්හා වශයෙන් තණ්හාව ප්‍රභේදගතව ඉපදෙනකොට තණ්හාවේ කොටස් 18ක් වෙනවා. හය ඒවා තුනක්. ඒ 18ම සාමිෂ වශයෙන් හරි නැත්නම් නිර්ාමිෂ වශයෙන් හරි ඇති වෙන්නට පුළුවන්. එතකොට 36ක් වෙනවා. ඒ තණ්හාව අතීත දේවල් පිළිබඳව ඇතිවන්නට පුළුවන් අනාගත දේවල් පිළිබඳව ඇතිවෙන්නත් පුළුවන් ඒ වගේම වර්තමානික වශයෙන් උත් තණ්හාව ඇතිවන්නට පුළුවන් එසේ අතීත අනාගත වර්තමාන යන කාලත්‍රයෙන් වැඩි වුණාට පස්සේ තණ්හාව 108ක් වෙනවා මේ විදිහට තණ්හාවේ විවිධ ප්‍රභේද තියෙනවා මේ කරුණ මෙයාට තරම්ම අලුත් ඒවා නෙවෙයි. මොකද මේවා නිතර නිතර එන කරුණු පොත්වල තියෙන තියෙන කරුණු කියවන්නට ලැබෙන කියවන්නට පුළුවන් කරුණු. ඒක නිසා භාවනා කරන අය විසින් මේ කරුණු දැනීමෙන් පමණක්ම නතර වෙන්නේ නතර වෙලා ඉන්නේ නැතුව භාවනාවට අදාළ වන ආකාරයේ තණ්හාව තමාගේ සිත තුළ කොහොමනම් ක්‍රියාත්මක වෙනවද කියන කරුණු තේරුම් අරගෙන ඒ තණ්හාව ප්‍රහාණය කිරීම සඳහා කටයුතු කරන්නට ඕන. සංකෝපනිදන් දුක්ඛ සමුදයං අරිය සත්‍යම් පහතබ්බං කියලා දක්වා තිබෙනවා. දුක්ඛ සමුදය අරිය සත්‍ය ප්‍රහාණය කළ යුතුයි. මේ ප්‍රහාණය කිරීම සඳහා කටයුතු කරන්නට ඕන. එතකොට භාවනා කරන අය විසින් දත යුතු වන්නේ රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා කියන ওই කරුණු ටික පමණක් නෙවෙයි. ඒ කරුණ ඕනෑම කෙනෙකුට තේරෙන එකක්. ඇහැර රූපයක් වෙනවම තණ්හාවක් ඇති වෙනවා. කන් ශබ්දයක් වෙනවම තණ්හාවක් ඇති වෙනවා. ආදී වශයෙන් මේ කියන කරුණ පහසෙන් ඕනෑම කෙනෙකුට තේරගන්න තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. භාවනා කරන අයට ඒ වගේම නුවණ දියුණු කෙනෙකුට පමණක් පෙනී යන තණ්හාව උපදින තැනක් තිබෙනවා. ඒක තමයි අපි හොයාගත යුතුන්නේ. ඒකයි අපි ප්‍රහාණය කළ යුතුන්නේ. එතකොට රූප තණ්හා ආදී වශයෙන් තණ්හාවේ කොටස් හයක් දේශනා කරලා තිබෙනට කිසිම රූපයක් කෙරේ තණ්හාවක් ඇති වෙන්නේ නැහැ කිසිම ශබ්දයක් කෙරේ ගන්ධාව තණ්හාවක් ඇති වෙන්නේ නැහැ ඒ වගේම ගන්ධ සුවඳ රස කායයට දැනෙන ස්පර්ශෝ මනසට දැනෙන විවිධ අරමුණු ආදී කිසිවක් කෙරේ තණ්හාවක් ජනිතවන්නේ නැහැ ඒ අරමුණු කෙරේ නෙවෙයි තණ්හාව ඇතිවන්නේ තමන්ගේම පංචස්කන්ධ ලෝකයේ කෙරේ ඒක තමයි ච තණ්හාකාය වේදිතබ්බා කියන ඒ දේශනාවේ තිබෙන පමුණුවාගත යුතු ගැඹුරු අර්ථය ගම්බීරෝ අතෝ බුල්ලෝ අතෝ පටිච්චන්නෝ අතෝ නියෝ අතෝ නීතෝ අතෝ ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තිබෙන විවිධ අර්ථ මතු පිටින් තිබෙන අර්ථය තුළින් අපි පමුණුවා ගත යුතු අර්ථ තිබෙනවා ගැඹුරින් තිබෙන අර්ථ තියෙනවා සංගවින් සංගවිලා තියෙන අර්ථ තියෙනවා ඒ හැම එකක්ම අපිට තේරුම් ගන්න පුළුවන් නම් ඒක ඉතාම හොඳයි ඒ සංහා කොටස් හයේ සැඟවි ඇති ගැඹුරින් තිබෙන අර්ථය තමයි තමන්ගේ පංචස්කන්ධ ලෝකයේ කෙරේ තණ්හාවක් ඇති වෙනවා විනා මේ බාහිර අරමුණු කෙරේ තණ්හාවක් ඇති වෙන්නේ නැහැ කියන කාරණාව. මේක සමහරට මේ ඇයිට දැන් තේරුම් ගන්නට අපහසු වන්නට පුළුවන්. නමුත් අපි උදාහරණයක් දෙකක් කිව්වොත් ඒක පහසෙන් තේරුම් ගන්නට හැකියි. ඒක නිසා දැන් අපි උදාහරණයක් ගමු ඇසට පෙනෙන රූපයක්. ඇස ප්‍රිය කරන රූපයක් කියලා අපි හිතමු. එතකොට ඇහැට රූපේ පෙන්වන්නට පස්සේ පළමුවෙන්ම පහළවන්නේ චක්කු විඥානය කියලා මේ ඇහැ දන්නවා. ඊට පස්සේ රූපේ හඳුනා ගන්න රූප සංඥාවක් ඇති වෙනවා. ඒ රූපේ හඳුනාගත් සංඥාවට අනුකූල වේදනාවක් ගෙන දෙනවා. අපි රූපය හොඳයි ලස්සනයි ආදී වශයෙන් දැන් හඳුනාගත්තු නිසා සුඛ වේදනාවක් ගෙන දුන්නා. එතකොට මේ සුඛ වේදනාව නිසා ඊළඟට නැවත සංඥාවක් ඇති වෙනවා. දැන් මම මේ විදිහේ සුඛ වේදනාවක් කියලා. ගම් වේදේති සංසංජානාති කියලා දැක්වූ තැනක් තිබෙනවා. යමක් විඳිනවා නම් ඒක හඳුනා ගන්නවා. එතකොට ඒ සුඛ වේදනාව ඇති වෙච්ච නිසා ඒකට අපි ආශා කරනවා ඒකට ආශා කරනකොට සංස්කාරස්කන්ධයේ ගලා යාමක් එතන සිදුවන්නේ මේ විදිහට විඥානස්කන්ධය ඇති වෙනවා චක්කෝ විඥානය ඊළඟට රූප සංඥාව පහළ වෙනවා සංඥාස්කන්ධයේ ඇති වීම ඒ වගේම වේදනාස්කන්ධයක් ඇති වෙනවා ඊට පස්සේ නැවත සංඥාවක් පහළ වෙනවා ඊට අමතරව වේදනාව කෙරෙහි තණ්හාව ඇති වෙනකොට සංස්කාර ස්කන්ධය ජනිත වෙනවා. මෙතන නාම ස්කන්ධ හතරක් ක්‍රියාත්මකයි විඥාන ස්කන්ධය, සංඥා ස්කන්ධය, සංස්කාර ස්කන්ධය, විඥාන වේදනා ස්කන්ධය. විඥාන ස්කන්ධය, සංඥා ස්කන්ධය, වේදනා ස්කන්ධය, සංස්කාර ස්කන්ධය. මේ නාම ස්කන්ධ හතර ක්‍රියාත්මක වෙනකොට තමන්ගේ රූප ස්කන්ධය ක්‍රියාත්මක වෙනවා. එතකොට ඇහැට රූපයක් දැකලා තණ්හාවක් ඇති කරගන්නවා කියන්නේ අන්තිශාවක් නෙවෙයි තමන්ගේම පංචස්කන්ධ ධර්ම ඇති කර ගැනීම. නැත්තම් තමන්ගේම පංචස්කන්ධ ධර්ම ඇති වී යාම. මේ තමන්ගේම පංචස්කන්ධ ධර්ම වලටයි කෙනෙක් මේ ආශා කරන්නේ. ඇහැට පෙනෙන රූපය තුළින් යම්කිසි සුඛයක් නැත්තම් ආස්වාදයක් නිහිරක් ලැබෙන්නේ එහෙම නැත්නම් කිසිම ආකාරයකින් අපිට එන රූපයක් පිළිබඳ තණ්හාවක් ඇති වෙන්නේ නැහැ. එවැනි රූප නිකන් අපි ගණන් ගන්නවත් නැති ඔය ඇහැට පෙනෙන රූප රූපාරම්මන පවණක් වන්නට පුළුවන්. එවැනි උදු රූපාරම්මන තුළින් අපිට තණ්හාවක් ගෙන දෙන්නේ නැහැ. ඒක එතකොට තණ්හාව ඇතිවීමට නම් ඒ අරමුණු තුළින් අපිට ආස්වාදයක්, මිහිරක්, සුඛයක්, ඒකෙන් යම් කිසි ප්‍රයෝජනයක් තිබෙනවා කියන හැඟීමක් ආදී එවැනි අදහස් පහළවන්නට ඕන. අපේ රූපේ හඳුනාගත්තේ යම් ආකාරයකින් නම් මේ ආකාරයට අනුව තමයි වේදනාව ගෙන දෙන්නේ. සුඛයක් විඳීමට අපිට ඕන නම් ඒ රූපය අපි හඳුනා ගන්නට ඕන සුඛයක් ගෙන දෙන ආකාරයට. ඊට පස්සේ මේ රූපය තුළින් අපිට සුඛාස්වාද ලැබෙන්නටත් ඕන. එතකොට තමයි අපිට මේ රූපය කෙරෙහි ආශාවක් ජනිත වන්නේ. මේ ඔක්කොම තමන්ගේ ශිත තුළ පහළවන නාම ධර්ම. එතකොට තමන්ගේ සුඛාස්වාදයටයි මේ ඇලෙන්නේ. ඒක තේරුම් ගන්නට හැබැයි බොහෝ දෙනෙකුට බෑ. නමුත් සුඛාස්වාදයේ ගෙන දීමට උපකාර වන රූපයට තමයි ලෝක සත්‍ය බොහෝ විට ඇලෙන්නේ රූපයට ඇලෙනවා කියලා තමයි කල්පනා කරන්නේ. නමුත් මෙතන සිදුවන්නේ තමන්ගේම පංචස්කන්ධ ධර්මයන්ට තමන් ඇලුම් කිරීමක් විතරයි වෙන දෙයක් නෙවෙයි. දැන් අපි හිතමු කනට ශබ්දයක් ඇහෙනවා කියලා. ශබ්දය ඇහෙනකොට ශබ්දයට නොවේ සත්‍ය වශයෙන්ම අපි ඇලුම් කරන්නේ. ඒ ශබ්දේ නිසා සෝත විඥානය ඇති වෙනවා. ශබ්ද සංඥා ඇති වෙනවා. ඊට පස්සේ ශබ්ද සංඥා නිසා වේදනාවක් දැනෙනවා. ඒ වේදනාව නිසා නැවත සංඥා පහළ වෙනවා. මේ සංඥා වේදනා කියන දෙක එකිනෙකට අත්‍යල් බැඳෙනවා වගේ නිරන්තරයෙන්ම ක්‍රියාත්මක වන ධර්මතාව දෙකක්. අනිත් අතින් විඥාන සංඥා වේදනා සංඛාර කියන නාමස්කන්ධ ධර්ම හතර එකටම ඉපදිලා එකටම ගමන් කරනවා වගේ තේරෙන්නේ. පැහැදිලිව වෙන් වශයෙන් තේරුම් ගන්නට බැරි තරමටම වේගවත් එකකට කියන්න පුළුවන්. ඒක නිසා ඊටා ගැඹුරු ප්‍රඥාවක් තියෙන ඊටා ගැඹුරු සමාධියක් තියෙන විනිවිද දක්නා ප්‍රඥාවක් තියෙන කෙනෙකුට විතරයි මෙහිදී සිදුවෙන ඒ ඒ විවිධ ස්කන්ධයන්ගේ ක්‍රියාදාමයන් මෙලෙසින් සිදුවෙනවා කියලා පැහැදිලි දැස අත්දකින්නට පුළුවන්කම ලැබෙනවා. මේ ඇයි දැන් මේක අත්දකින්නට නොහැකි වුණා. අඩු වශයෙන් තේරුම් ගන්නටවත් පුළුවන් වෙන්නට ඕන ශබ්දයේ පිළිබඳ ඇති සංඥාව නිසා සුඛාස්වාදයක් ගෙන දෙනවා කියලා. දැන් උදාහරණයක් වශයෙන් මේ අය තා මිහිරි කැමැති ආශා කරපු සින්දුවක් ඕන නම් ගෙදරට ගියාට පස්සේ අහා ඉන්න. ඊට පස්සේ ඒකේ තිබෙන මේක මිහිරි මිහිරි කියන අදහස අයින් කරලා මෙතන තියෙන්නේ නිකං ශබ්ද මාත්‍රයක් ඒ පිළිබඳ ඇති වෙන දැනීම් මාත්‍රයක් පමණයි කියලා අවබෝධ කරගෙන බලන්න. එතකොටම ඒ ආශාදේ නැති වෙලා යනවා. අපෙන් උපදේශකතු කීප දෙනෙක්ම අපට ප්‍රකාශ කළා ඉස්සර ඇලි ඇලි හිටපු සින්දු ඇහෙනකොට ස්වාමින් වහන්සේ දැන් කිසිම ගාණක් නැහැ කියලා. ශබ්දය තුලින් ආශාවක් ගෙන දෙනවා නම් ශබ්දේ කවදාසවත් ආශාවක් ගෙන දෙන්න ඕන. තමන්ගේ සිතේ තිබෙන ඒ මනෝපයිචාර ධර්මයන්ගේ ක්‍රියාදාමය මත තමයි ආශාව ජනිත වන්නේ. එතකොට ඒ ශබ්දය පිළිබඳ පහළ වන සංඥාව නිසා ජනිත වුණා වේදනාව. ඒ වේදනාවට ඇලුම් කරන වේදනාවට ඇලුම් කරන නිසා අපි ශබ්දයකට ඇලුම් කළා කියලා කියනවා. එතකොට එලෙසින් ඇති වුණු තණ්හාව නැවත නැවත උපදවා ගැනීමට ආශාවක් ඇති වෙන. ඒක නිසා තණ්හාවට ආශා කරනවා. වේදනාවත් නැවත නැවත ඇති කර ගැනීමට ආශාවක් ඇති වෙනවා. ඒක නිසා වේදනාවටත් ආශා කරනවා. ඒ වේදනාව ගැන දුන්නේ යම්කිසි සංඥාවක් වලින් නම් ඒ සංඥාවක් නැවත නැවත ඇති කර ගැනීමට අපේක්ෂාවක් නැවතත් රුචිකත්වයක් පහළ වෙනවා. මේකත් ඇත්තෙන්ම තණ්හාවක්. ඊට අමතරව ඒ සංඥා වේදනා තණ්හාදී ධර්මයන් පහළ වීමට විඥානයේ පහළ වීම අවශ්‍ය වෙන ඒක නිසා විඥානයේ තත්ත්වස්සා කරනවා. මේ විදිහට සෝත විඥාන ශබ්ද සංඥා ඒක නිසා පහළ සෝත සම්පත්තජා වේදනා ඒක නිසා ඇතිවන ශබ්ද තණ්හාදී මේ ඔක්කොටම ආශා කරනවා Tamange సంతානය තුළයි මේවා ක්‍රියාත්මක වන්නේ. බාහිර ශබ්දේ නෙවෙයි. බොහෝ දෙනෙක් කල්පනා කරන්නේ ධර්ම කරුණ නොදන්නා අවිද්‍යාවෙන් පරිවිචය කල්පනා කරන්නේ ශබ්දයට ආශා කරනවා කියලා. ශබ්දය තුළින් ආසාවක් ගෙන දෙනවා කියලා හිතන්නේ. බුදුහාමුදුරුව වදාළලා තිබෙනවා ශබ්ද තණ්හා කියලා කොටසක්. රූප තණ්හා, ශබ්ද තණ්හා ආදී වශයෙන් ඒක මම කලින් කියවනේ. ඒක ඇත්ත. මතු පිටින් තිබෙන ධර්ම කාරණාව බුදුරජාණන් වහන්සේ දෙසින් පෙන්눔 කරන්නේ. මේ කරුණ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට ඇති නොකරන්නට කිසිම හේතුවක් නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්ම කාරණා ඔක්කොම තියා ඒකෙන් 100න් එකක්වත් අද පොත්පත්වල ලියවිලා නැහැ. බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරන ලද දේශනාවල මාතෘකා පාඩ වැනි කොටස් පමණයි අපට ওই ත්‍රිපිටකය වැනි පොත්වල දක්නට ලැබෙන්නේ. එම නිසා මේ කරුණු බුදුහාමුදුරුවෝ දේශනා කරලා නැහැ කියලා ප්‍රතික්ෂේප කරන්නට සුදුසු නැහැ. ඒ ප්‍රතික්ෂේප කළ සත්‍ය වශයෙන්ම මේවා ප්‍රායෝගික වශයෙන් මෙහෙම සිදු වෙනවා කියලා දකිනකොට Tamanට මේක අනිවාර්යයෙන්ම පිළිගන්නට සිදු වෙනවා බුදුහාමුදුරුවෝ නොකියවත්. එතකොට මේ විදිහට Tamanට තේරෙනවා Tamanගේම පංචස්කන්ධ ලෝකයට මේ ඇලෙන්නේ බාහිර ශබ්දයක නෙවෙයි. මේ වගේම බාහිර ගඳ සුවඳකට නෙවෙයි ඇලෙන්නේ Tamanගේම පංචස්කන්ධ ලෝකයට. දිවට දැනෙන රසයක් ගැන දැන් කල්පනා කරලා බලන්න. ඒ රසයට ඇලෙනවා නෙවෙයි. නැත්නම් දිවට දැනෙන රස ගැන දෙන කන දෙන කන දෙයට හරි බොන දෙයට හරි ඇලෙනවා නෙවෙයි. ඒවට ඇලෙනවා තබා කටට අරගෙන ඒවා අපනකොට කුණු කෙලා ආදී සමග මිශ්‍ර වෙලා බලුවමනක් වැනි තත්යකට පත් වෙනකොට ඒවත් දකින්නටත් පිළිකුල්. අපි හපාපායින දෙයක් එළියට අරගෙන නැවත කටට ගන්න බැරි තරමට ඒවා පිළිපොස්සහගත වෙනවා. එතන ආශාව ඒක නිසා ජනිතවන්නේ තමන්ගේම වේදනාවට කියලා තේරුම් ගන්නට ඕන. මේ නාමස්කන්ධ පහළ වෙනකොට තමන්ගේ රූපස්කන්ධයත් ක්‍රියාත්මක වෙනවා. ආශාව ඇති වෙන විට රූපස්කන්ධය ක්‍රියාත්මක වන්නේ වෙනත් ආකාරයකට. අපි හොඳයි, ලක්ෂණයි, මිහිරි ආදී වශයෙන් අරමුණු දකිනකොට ඇති වෙන රූප ස්වභාවය නෙවෙයි, නරකයි, අප්‍රියයි, පිළිකුල් ආදී වශයෙන් දකිනකොට ඇතිවන්නේ. ශරීරය තුළ සිදුවන ක්‍රියාදාමයන් වෙනස් වෙනවා මේ අනුව අපගේ සිටිවිලි වලට අනුව. රූප ශබ්ද ආදියට වගේම තමයි කයට දැනෙන ස්පර්ශ වලට ආශා කරනවා කියලා ස්පර්ශ ගැන දෙන අරමුණටයි බොහෝ දෙනෙක් ඇලෙන්නේ. ඇත්තෙන්ම වශයෙන්ම ස්පර්ශයක් ගෙන දෙන අරමුණට නෙවෙයි යැලෙන්නේ ඒ ස්පර්ශය තුලින් ලැබෙන සුඛාස්වාදය. ඒ සුඛාස්වාදය ගෙන දුන්නේ හොඳයි මිහිරයි සුව පහස ස්පර්ශයක් ආදී වශයෙන් ඇති කරගත් තමා විසින් ඇති කරගත් සංඥා තුලින්. ඒ සංඥාව ඒ වේදනාව ආදීට ඇලෙන්නේ. ඒ හොඟ දෙනෙක් කල්පනා කරන්නේ බාහිර අරමුණු වලට ඇලෙනවා කියලා. මනසද දරන මනසට දැන අරමුණු ගැන නම් කියන්න දෙයක් ඇත්තෙම නෑ. මොකද තමන්ගේම සිතටම තමන් ඇලෙන්නේ කියන එක ඉතා පහසෙන් තේරුම් ගන්නට පුළුවන්. මේ කරුණ තවදුරටත් පැහැදිලිව තේරුම් ගන්නට කලින් දැකපු රූපයක් ගැන උදාහරණයක් ලෙස නැවත අපි කතා කරමු. ඒ අවුරුදු 10කට 15කට පමණ උඩදී දැක්කා. මේ දක්වා ඒ රූපේ දැකලත් නැහැ ඒක නම් අපි අහලත් නැහැ කියලා හිතමු. යම් කිසි ස්ථානයක්, යම් කිසි දෙයක්, යම් කිසි කෙනෙක් වැනි කවර හරි රූපයක්. ඒ ගැන දැන් හිතනකොට අපි දකින්නේ අපේ හිතට අරමුණු වන්නේ එදා ඊට කලින් අපි දැකලා තිබෙන ස්වરૂපය. ඒකයි අපිට නිමිත්තක් වශයෙන් සිතට වැටහි යන්නේ. අපි හිතමු අපි කෙනෙක් දැක්කේ අවුරුදු 10කට 15කට උඩදී කියලා. එදා දැක්ක එයාගේ ස්වરૂපය තමයි අපිට අදත් සිතට පේන්නේ. අපිට එයාගේ දැන් තිබෙන තත්ත්වය ගැන ආන්න ලැබිලත් නැහැ, අපි දැකලත් නැහැ, අපිට පේන්නේත් නැහැ. නමුත් දැන් එයා එදා සිටියේ තත්ත්වෙන් සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා සිටින කෙනෙක් වෙන්නත් පුළුවන්. කලින් අවුරුදු ගන්නකට උඩදී ගිය සමහර ස්ථාන වලට අපි යනකොට මේවා ඔක්කොම වෙනස් වෙලා කියලා අපි කියනවා. ඒවා ඔක්කොම වෙනස් වෙලා තිබුණත් අපි එහෙම කතා කරනවා. අපි එතනකොට එතනට යනකොට අපේ හිතන දේදී වෙන සටහන අර කලින් දැකලා තිබුණ සටහනමයි. එතකොට මේකෙන් ඉතාමත්ම පැහැදිලිව පෙනෙන්නේ මොකද්ද? අතීත රූප පිළිබඳ යම්කිසි සිටිවිලි සමුදායක් ගලනවා නම් තණ්හාවක් හරි මොනවා හරි නාම සංස්කාර ධර්ම ගලනවා නම් ඒවා ඔක්කොම තමාගේ සිත තුළින් වර්තමානික වශයෙන් ක්‍රියාත්මක වන සිටිවිලි ධර්ම පමණයි කියන එක. මේ කියන කරුණු මේ ඇයිද දැන් තේරෙන්නට ඕන. බුදුහාමුදුර එක්තැනකදී මාළුක්‍ය පුත්‍ර කියන සෝත්‍රයේදී මෙලෙසින් දක්වනවා උඹට කවදාවත් ඇහැට පෙනෙච්ච නැති රූපයක් තිබෙනවා නම් ඒ කියන්නේ කවදාවත් ඒ රූපේ දැකලා නැහැ. දැන් ඒ රූපේ දකින්නෙත් නැත්නම් අනාගතයේ වෙන රූපයක් දකින්නවා කියන එහෙම අදහසකුත් නැත්නම් ඒ වගේම එවැනි රූපයක් ගැන ඔබ අහලත් නැත්නම් අන්න ඒ ආකාරයේ රූපයක් පිළිබඳ ඔබට තණ්හාවක් හරි ප්‍රේමයක් හරි කැමැත්තක් හරි චන්දරාගයක් හරි මොනවා හරි ඇති වෙනවා. ඒක ඇති වෙන්නට කිසිම හේතුවක් නැහැ. මොකද මනසින් ඒ අරමුණ ස්පර්ශ කළේ නැහැ. ඒක නිසා ඒ අරමුණ සම්බන්ධ කිසිම නාම ධර්ම ටිකක් සමාගයේ සිට තුළ පහළවන්නේ නැහැ. එසේ නාම ධර්ම පහළවන්නේ නැති ඒ අරමුණු ගැන කිසිම ආකාරයකින් අපිට තණ්හාවක් ඇතිවෙන්නට ඉඩක් නැහැ. එතකොට මේ අතීතයේ දකින ලද රූප පිළිබඳව අපිට සංඥාවක් හරි වේදනාවක් හරි තණ්හාවක් හරි ඕන එකක් දැන් ඇති කරගන්නට පුළුවන් අපට ඕන නෑ. ඒ රූපය ගැන සංඥා ඇති කර ගන්නට පුළුවන්. එදා සතුටක් අත්දැක්කා නම් අදත් ඒක මනසින් දැකලා හිතෙන් සතුටු වෙන්නට පුළුවන්. ඒක පිළිබඳ එදා තණ්හාවක් ඇති වුණා නම් අදත් තණ්හාව ඇති කර ගන්නට පුළුවන්. එතකොට මේ දැන් ඇති වෙන ඔක්කොම අපේ සිත තුළයි ක්‍රියාත්මක වන්නේ. අපි එදා දැකපු මේ පණ ඇති හෝ පණ නැති අජීවී සජීවී සියලුම දේවල් සම්පූර්ණයෙන්ම දැන් නැත්තටම නැතුව වෙන්නටත් පුළුවන්. එහෙම නැත්නම් සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තිබෙන්නටත් පුළුවන්. මේකෙන් ඉතාමත්ම පැහැදිලිව Tamanට තේරෙන්නට ඕන Tamanගේ සිත තුළ ඇති වෙන සිතිවිලි ධර්ම සමූහයක් මෙතන තිබෙන්නේ වෙන අන් කිසිවක් නෙවෙයි කියලා. අපි හිතමු අනාගතය ගැන. අනාගතයේ බලන්ට යන රූපයක්. කවදාවත් අපි දැකලත් නැහැ, අහලත් නැහැ මේම රූපයක් තිබෙනවා කියලා අපි දන්නෙත් නැහැ. අපිට දැන් යම් කෙනෙක් ඇවිල්ලා කියනවා මෙන්න මෙහෙම ලස්සන රූපයක් තියෙනවා, ලස්සන කෙනෙක් ඉන්නවා මොනවා හරි එහෙමකක් කියනවා. එහෙම කිව්වම අපිට හිතෙනවා යන්නට ඕන, දකින්නට ඕන, බලන්නට ඕන වැනි අදහස. එහෙම අදහසක් පහළ වෙනකොට තණ්හාව තමගේ සිත තුළ ඇතිවන්නට පුළුවන්. ඒ තණ්හාව ඇති වෙනකොට මේ රූපේ Taman තාම දැකලවත් නැහැ. තණ්හාව ඇතුනේ තමාගේ සිත තුළින් කියන කර්ණ ඒකෙන් ඉතාමත්ම පැහැදිලිව තේරුම් ගන්නට ඕන. මේ වගේම තමයි වර්තමානයේ දකින්න රූපත් වර්තමානයේ රූපයක් දකිනකොට තණ්හාවක් ආදී නාම ධර්ම සියල්ලම තමාගේ సంతාණය තුළයි පහළවන්නේ දුක්ඛ සමුදය සත්‍යයේ බාහිර රූප තුළ නොවේ තියෙන්නේ බාහිර ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ වැනි අරමුණු තුළ නොවේ තියෙන්නේ තමාගේ සිත තුළයි ක්‍රියාත්මක වන්නේ මේ කාරණාව ඉතාමත්ම පැහැදිලිව තේරුම් ගත යුතු එකක් ඇහැට පෙනෙන රූප දැක්කට පස්සේ ඇතිවෙන තමන්ගේ පංචස්කන්ධ ධම්ම වලට ඇලෙනකොට සාමාන්‍ය ලෝක සත්‍යයන් නම් හිතන්නේ ඇහැට පෙනෙන රූපයට ඇලෙනවා කියලා. ඇහැට පෙනෙන රූපේ කියන්නේ ඇත්තෙන්ම තමන්ගේම පංචස්කන්ධ ධම්ම. මේක ටිකක් ගැඹුරු කතාවක් පසුව හරි හොඳින් තේරුම් ගන්න බලන්න. දැන් ඇහැට රූප පේනවා. රූප බාහිර එකක්. Tamange එකක් නෙවෙයි. Tamange ඇඟ ගත්තත් එතන ඒකත් මෙතෙන්දී බාහිර කියලා මම කියන්නේ. මොකද ආධ්‍යාත්මික බාහිර ભેදේ ගැඹුරු අවස්ථා තිබෙනවා. ඒක තේරෙන්නේ විමුක්තිශිතක් උද්ගත කරගත්තු කෙනෙකුට විතරයි. විමුක්තිශිතක් උද්ගතව කෙනෙකුට ඒ විමුක්තිශිතින් බැහැර දේවල් ඔක්කොම බාහිර ධර්ම වශයෙන් පේන්නේ. Tamange රූපස්කන්ධයත් බාහිර, වේදනා සංඥා සංඛාර විඥානත් බාහිර ධර්ම. කොහොම වෙතත් අපි ඇහැට පෙනෙන බාහිරම රූපයක් ගම තමන්ගේම නැග නැතුව මේ ඇයට තේරෙන විදිහට මේ රූපේ දකිනකොට අපේ සිත තුළ නාම ධර්ම ඇති වෙලා ඒ රූපේ මනසින් ස්පර්ශ කළේ එහෙම නැත්නම් ඒ රූප අපිට අරුමුණක් නෙවෙයි කිසිසේත්ම ඒක අරුමුණක් වන්නට බෑ අපිට යම් කිසි රූපයක් අරමුණක් වීමට නම් ඒ රූපය පිළිබඳ සිතිවිලි ඇතිවන්නට ඕන. රූපේ දැකලා හරි අහලා හරි කොයි ආකාරයෙන් හරි විඥාන ස්කන්ධේ සංඥා ස්කන්ධේ වේදනා ස්කන්ධේ සංස්කාර ස්කන්ධය ආදී නාම ස්කන්ධ ධර්ම පහළවන්නට ඕන. ඇහැට රූපේ පෙන්වා කියන්නේ තමන්ගේ ශිර තුළ එවැනි නාම ධර්ම ඇති වී නැති වී යනවා. ඒ නාම ධර්ම වලට අනුකූලව තමන්ගේ කය ක්‍රියාත්මක වෙන විට රූපස්කන්ධයත් ඇති වෙනවා. එතකොට බාහිර රූපාරම්මන කියලා කිව්වට ඒ රූපාරම්මන තමන්ගේ సంతාණය අනුව බලනකොට රූපාරම්මනයක් වීමට නම් ඒ පිළිබඳ ශිතිවිලි නාම ධර්ම අනිවාර්යයෙන්ම පහළ ගිය යුතුයමයි. එතකොට මේ ශිතිවිලි පහළ හැර මෙතන බාහිර රූපයක් කියලා එකක් තමන්ගේ సంతාණය තුළ නැහැ. ඒ වගේම තමයි බාහිර සද්ධර්මණු බාහිර සද්ධර්මණු තියෙනවා තිබුණාට තමන්ගේ సంతානය අනුව බලන විට බාහිර සද්ධර්මණු කියලා දෙයක් නැහැ සත්‍ය වශයෙන් තිබෙන්නේ තමන්ගේ නාම ධර්ම ඇතිවීමක් විතරයි ඒ විදිහටමයි ගන්ධ සුවඳ රස ස්පර්ශ ඔක්කොම දේවල් එතකොට මේ රූප ගන්ධ ශබ්ද රස පොට්ටබ්බ ආදී අරමුණු පුදු නාම ධර්ම පමණක් කියන අවබෝධය ඇති කරගත්තොත් එහෙම ඒ නාම ධර්ම අපි විග්‍රහ කරලා බැලුවොත් පැහැදිලිවම අපිට පේනවා එතන තිබෙන්නේ පංචස්කන්ධ ධර්මයන් කියලා. එතකොට අපි රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බාදී ධර්මාදී වශයෙන් ගත්තෙත් පංචස්කන්ධ ධර්ම. ඒවට ඇලෙනවා, තණ්හාවෙන් බැඳෙනවා කියලා ගත්තෙත් පංචස්කන්ධ ධර්ම. තමන්ගේම පංචස්කන්ධ ලෝකයයි මෙසේ අල්ලන්නේ තමන්ගේම පංචස්කන්ධ ලෝකයටයි ඇලෙන්නේ තමන්ගේම පංචස්කන්ධ ලෝකයේ කෙරෙහිදී තණ්හා උපාදාන ආදී ධර්ම ජනිතයි මේ කරුණ පැහැදිලිවම තේරුම් ගන්නට ඕන දුක්ඛ සමුදය සත්‍ය ප්‍රාණය කරන්නට කටයුතු කරන අය විසින් මේ කරුණ ඒ ඇයි තාමත්ම අවශ්‍යයි එතකොට ඒ විදිහට හරියට පෙනී තමන්ගේ ඇඟ ඇස කන නාසය දිව ශරීරය මනස කියන මේ ඉන්ද්‍රිය හයතම මේ ගැන හොඳ අවබෝධයක් ඇති කරගත්තට පස්සේ Tamanටම තේරෙන්නට ඕන කුයි අවස්ථාවේ මොන දේ කළා සිදුවන්නේ මේ පංචස්කන්ධ ධර්ම ඇතිවීමක් නැතිවීමක් විතරයි නේද කියලා. වෙන දෙයක් නැහැ. දිගින් දිගටම මේ පංචස්කන්ධ ධර්ම ඇති වෙදී නැති නැති යන ඔච්චර සිදුවන්නේ. ඒක හරියට තේරෙනවා නම් ඉන්ද්‍රියන්ට බාහිර අරමුණු අරමුණු හම් වෙනකොටම හැඟෙනවා නැත්නම් අවබෝධ වෙනවා මගේ හිත තුළ නාම ධර්ම ටිකක් ඇති වෙලා නැති යාම හැර මෙතන වෙන දෙයක් නැහැ නේ කියලා. අපි හිතමු ඇහැට ලක්ෂණ රූපයක් දැකලා ආශාවාදී චිත්ත සංස්කාර ධර්ම ගන්ට වෙනවායි කියලා. එතකොට Tamanටම තේරෙනවා නම් මේ Tamanගේ සිත තුළ සිතුවිලි ටිකක් ඇතිලා නැතිලා යාමනේ තිබෙන්නේ ඒ හැර වෙන දෙයක් නැහැනේ කියලා. එතකොට ඒ රූපේ මොන අගයක්ද තියෙන්නේ මොන වටිනාකමක්ද තියෙන්නේ? ඒ සිතුවිලි ටික ඇතුලේ නැත්තම් ඒ රූපේ කිසිම වටිනාකමකුත් නැහැ. අපි ඒ රූපේ දැකලා ලක්ෂණයි ලක්ෂණයි කියලා හිතනවා කියනවා කියලා හිතමු. ඒකත් තමන්ගේම පංචස්කන්ධ ලෝක ධර්මයන් ක්‍රියාත්මක වීම. මොකද චක්ක විඥානයේ පහළ වුණා රූප පිළිබඳ සංඥාවන් ඇති වුණා ලක්ෂණයි ලක්ෂණයි කියලා. ඒක නිසා ඒක දැක්කට පස්සේ වේදනාවක් ඇති වුණා. ඒකට ඒකට පස්සේ තණ්හාවක් ඇති වුණා. ඉතින් ওই විදිහට සිත ක්‍රියාත්මක වුණා. එතකොට යම් කිසි දෙයක් ලක්ෂණයි ලක්ෂණයි කියලා කියනවා නම් ඒකත් තමන්ගේම පංචස්කන්ධ ධර්මය. සිතේලි ධර්මය. බාහිර රූපයක ලක්ෂණ නැහැ. මේවා ඊටාම ගැඹුරු ධර්ම කාරණා. මේ ඇයිට කවදා හරි දවසක අපි කියන්නේ මොනවද කියලා සමහර විට තේරෙයි. අපි කැත ඉතා පිළිකුල් දේවල් දැකලා හිතනවා කල්පනා කරනවා පිළිකුල් පිළිකුල් කැතයි කැතයි කියලා. එහෙම හිතනකොට ඒකත් බාහිරක බාහිර දෙයක තිබෙන පිළිකුල් භාවයක් නෙවෙයි. තමන්ගේ සිත තුළ පහළ වෙන පංචස්කන්ධ ධර්ම මෙතන තියෙනවා. ඒකයි බුදුහාමුදුරුවෝ කියන්නේ සත්‍ය ආකංකතේ අපටික්කෝලේ පටික්කෝල සංඤේ විහෙරයන්ටි පටික්කෝල සංඤේ තත්ත්ව විහෙරති ආදී වශයෙන්. කෙනෙකුට පිළිකුල් නැති දේවල් පිළිකුල් වශයෙන් බලබලා ඉන්නට ඕන නම් පිළිකුල් වශයෙන් බලබලා ඉන්නට පුළුවන්. ඕක අනිත් පැත්තක් කියනවා. සෝතජේ ආකංකති පටික්කෝලේ අපටික්කෝල සංඤේ විරයන්ති අපටික්කෝල සංඤේ තත් විරති. යම් පිළිකුල් දෙයක් පිළිබඳව පිළිකුලක් නැතුව බලබලා ඉන්නට කැමති නම් කිසිම පිළිකුලක් නැතුව ඒ පිළිපිටාම පිළිකුල් දෙය දෙයට උනත් බලාගෙන ඉන්න පුළුවන්. සතේ ආකංකටි පටික්කුලේට අපටික්කුලේට සද්දුබ්බයන් අභිනවජ්ජත්වා උපෙක්ඛකෝ වේරයන් සතෝ සම්පදානෝති උපෙක්ඛකෝ තත් විහෙරතේ සතෝ සම්පදානෝ ඕනනම් පිළිකුල් හරි පිළිකුල් නැති මේ දෙකම පිළිබඳව උපේක්ෂාවෙන් වාසයෙන් කරන්නත් පුළුවන් එතකොට කැතයි කිව්වත් ලක්ෂණයි කිව්වත් Tamangeema පංචස්කන්ධ ධර්මයි කියලා තේරෙනවනම් මොන කැතක්ද මොන ලක්ෂණක්ද දෙන්නේ ඒක අරමුණු තුල තිබෙනවා කියන මුලාව තිබෙන තාක්කල් ඕවට ඇලෙනවා මං කියවනේ තණ්හාව ඇති වෙන නිසා විද්‍යාව නිසායි කියලා මේ කරුණ සාමාන්‍ය කෙනෙකුට සමාහයට අවබෝධ කරගන්නට අපහසු වන්නට පුළුවන් නමුත් ගැඹුරෙන් නුවණින් කල්පනා කරනකොට මේ ඇත්තම තේරෙයි එතකොට මේ විදිහට රූපාදී විවිධ අරමුණු ගැන තමන් කොයි ආකාරයෙන් හරි සිටිවිලි ඇති කරගත්තත් ඒ ඔක්කොම තමන්ගේම පංචස්කන්ධ ධම්ම විතරයි කියලා තේරුම් ගත යුතුයි අපි හිතමු කෙනෙක් ඇවිල්ලා දැන් අපිට හිරිහැර පීඩා කරදර කරනවා කියලා. උදාහරණයක් වශයෙන් ගනිමු අපිට අමනුෂ්‍ය කෙනෙක් කරදර කරනවා කියලා. අපි හිතනවා මේ මගේ අහවලා කරදර කරනවා, අහවලා කරදර කරනවා, මේ අමනුෂ්‍යයා කරදර කරනවා කියලා. එතන සම්පූර්ණයෙන් මුලාවක් තිබෙන්නේ. එතන තිබෙන්නේ තමන්ගේම පංචස්කන්ධ ධර්ම ඇතිවීමක් නැතිවීමක් විතරයි. තමන්ගේ නෑදෑයෙක් කවිලා කරදනවා කියන කරදර කරනවා කියලා අපි උදාහරණයට ගත්තේ. එහෙම කරදර කරනකොට දුක්ඛ සහගත කාය විඥානය පහළ වෙනවා. එතකොටම මේක දුකක් කියන හැඟීමක් ඇති වෙනවා. ඒ වගේම සංඥාවක් ඇති වෙනවා මේ වගේ ආහවලා ආවලා ආදී වශයෙන්. සමහරට ඒක පිළිබඳ ගැටීමක් නැත්නම් ඒක නැති කර ගැනීමට හැඟීමක් මොනවද මේකට කරන්න ආදී විවිධ චිත්ත සංස්කාර ඇති වෙනවා. Tamange පංචස්කන්ධ ධර්ම මේ විදිහට ඇති ඇති නැති නැති යාමක් මේ සිදුවන්නේ. බාහිර ඒවා නැහැ කියන කාරණාව නෙවෙයි මෙතන සිදුවන පරමාර්ථයමයි ක්‍රියාදාමයයි අපි මේ මතු කර කර මතු කර කර පෙන්වන්න හදන්නේ. ඒක තේරුම් ගන්න. භාවනා කරන අයට සමහරට මාරු උදුරුත් එනවා. බොහෝ විට පීඩා ආදී කරදර කරනවා භාවනාවෙන් ප්‍රතිඵල ගන්නට පුළුවන් කෙනෙකුට විතරයි එහෙම වන්නේ. ඵල ඇති රුකටයි ගල්වදින්නේ කියලා ගමේ ගොඩේ තිබෙනවා ප්‍රස්තාව පිට නිකන් ගස්වලට ගස්වලට ගල් දාන්නේ කොල්ලෝ කියලා. ඒ වගේම මායයත් ඔය නිකන් හැට කරදර කරන්න යන්නේ නැහැ. Tamanට මාර්ගඵල ලබන්න පුළුවන් නම් අන්න අයට මාර්ගඵල ලබා දීලා නිවන්නට පත් කරවන්නට පුළුවන් නම් එවැනි අයට විතරයි මායя වුණා කරදර කරන්නේ. එතකොට එවැනි කරදර එනකොට සමහරට කරුණ නොදත් අය කල්පනා කරනවා වෙන්නට පුළුවන් මේ මායя ඇවිල්ලා මේ මායя කියලා. ඒකත් Tamangeම පංචස්කන්ධ ධර්ම. වසවති මාර්ගයේ විපුත්‍ය කියලා කෙනෙක් ඉන්නා ඒක වෙනම දෙයක්. ඒවා ක්‍රියාත්මක වෙන විට Tamangeම පංචස්කන්ධ ධර්ම වෙනුයි මෙතන ක්‍රියාත්මක වන්නේ. Tamange සම්පූර්ණ වශයෙන් සලකන අය ගැන දැන් සීපත් කරන මොහොත් සතරේ කියලා හිතන්නට පුළුවන්. තමන්ගේ අතර පැත්තක ඉන්නවා ඒක වෙනම දෙයක්. නමුත් ඒ ගැන සිහිපත් කරනකොට කතා කරනකොට තමන්ගේම පංචස්කන්ධ ධර්ම ඇතිවීමක් නැතිවීමක් එතන තිබෙන්නේ. මේ විදිහට බලනකොට සෑම දෙයක් මේ පංචස්කන්ධ ධර්ම ඇතිවී ඇති නැති නැති යාමක් හැර වෙන මොකක්වත් මෙතන නැහැ කියන අවබෝධය ඇති කරගත යුතුයි. මේ ලෝකයේ සෑම සත්‍යයකටම පොදු දෙයක්. දෙවියෙක් ගත්තත්, බ්‍රහ්මයෙක් ගත්තත්, මාරයෙක් ගත්තත්, අමනුෂයෙක් ගත්තත් කාටත් පොදුයි. ඒ අයගේ ධර්ම ඇති ඇති නැති නැති ඒ අයගේ පංචස්කන්ධ ධර්ම ඇති ඇති නැති නැති යාමක් කර වෙන කිසිවක් නැහැ කියන කරුණ තේරුම් ගන්නට ඕන. එතකොට මුළු විශ්වයම යන්තාක් සත්‍යව සිටිනම් ඒ ඔක්කොම මෙන්න මේ විදිහට පංචස්කන්ධ ධර්මයන්ගේ ඇති ඇති නැති නැති යාමක් කර වෙන දෙයක් නෙවෙයි කියලා අවබෝධ කරගත යුතුයි. මොකටද මේ සංහාව ප්‍රහාණය කිරීම සඳහා දුක්ඛ සමුදය සත්‍ය ප්‍රහාණය කිරීම සඳහා අපි මේ කියන්නේ දුක්ඛ සමුදය සත්‍ය ප්‍රහාණය කිරීමේ ප්‍රායෝගික ක්‍රියාදාමයක් ප්‍රායෝගික ක්‍රමයක්. මේ විදිහට තේරුණාට පස්සේ තණ්හාව ප්‍රහාණය කිරීම සඳහා කරන්නට තිබෙන්නේ දැන් පංච සුපාදානස්කන්ධයේ සුද්ධියබ්බාන පස්සේ විරති පංච උපාදානස්කන්ධයේ ඇතිවීම නැතිවීම බල බලා බල බලා වාසිය කිරීමයි. ඒවා අනිත්‍ය අනිත්‍යයි කියලා හිතනව නෙවෙයි. හිත හිතා ඉන්නව නෙවෙයි. මේ පංචස්කන්ධ ධර්ම අනිත්‍යයට යන විට අනිත්‍යයට යන බව දකිනවා, නිරුද්ධ වී යන විට නිරුද්ධ වී යන බව දකිනවා. ඒ ඒ ශ්‍රණියේම ඇති වී ඇති වී නැති වී නැති වී යන ආකාරය දැක දැක දැක දැක ඉන්නවා. උදාහරණ වශයෙන් අපි හිතමු ආනාපානසති භාවනා කරනවා කියලා. ආස්වාස කරනකොට ආස්වාසා සම්බන්ධ මුළු කයම ඇති ඇති නැති නැති යනවා. දකින්නට පුළුවන් ඒක දකින්නට පුළුවන්. ආස්වාස කරනකොට මුළු කයම ඇති ඇති නැති නැති යන ආකාරයක් දකින්නට පුළුවන්. මේක හරියට හිරිවැටලා තිබෙන කකුල දිග ඇරියට පස්සේ හරිය අපි අත්දැකලා තියෙන අර නලිය නලිය වගේ වෙනස් වෙන ආකාරය අන්න ඒ විදිහට මේ අනිත්‍යතාවම කායික වශයෙන් උද්දැන්නවා සමාධි ප්‍රඥා දිනු කෙනෙකුට ඒ වගේම මනසටත් ඒක පෙනියනවා මේවා ඔක්කොම අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යද යනවා නේද කියලා. මේ විදිහට තමන්ගේ ශරීරය සෑම ශණයක් පාසාම අනිත්‍ය ධානයට දකිනකොට තමන්ගේ ශරීරය වගේම තමයි ලෝකේ යන්තා ශරීර තිබෙන සත්‍යෝ සිදෙනවා නම් ඒ සියලුම සත්ත්වන්ගේ ශරීර සෑම ශණයක් පාසාම ඇති වී ඇති නැති නැති යනවා කියලා ඒක බාහිර වශයෙන් අත්දකින්නට පුළුවන්. අධ්‍යාත්මික වශයෙන් ඇති කරගත් දැනුම බාහිර වශයෙන් උත් අපි අන්වේ ඥානයක් වශයෙන් ඇති කරගන්නවා. මේ වගේම තමයි බාහිර රූපාරම්මන. ඒ කියන්නේ අජීවී වස්තුවල තියෙන රූප කොටස් ඔක්කොම ඇති ඇති නැති නැති යන. මේ විදිහට මුළු විශ්වයේම ජීවී අජීවී සියලුම රූප ධර්ම ඇතිමින් නැතිමින් යන එක දැක දැක දැක දැක ඉන්නද පුළුවන්. මෙහෙම දකිනකොට Tamanට තේරෙනවා. මේ මොහොතේ තිබෙන රූප ඊළඟ ශ්‍රණය වෙනකොට නිරුද්ධ වෙනවා. ඒ ශ්‍රණයේ තිබෙන රූපත් එතනම නිරුද්ධ වෙනවා. ඊළඟ ශ්‍රණය වෙනකොට අලුත් රූප කොටක් තිබෙන්නේ කියලා එතකොට මේ මුළු රූපලෝකයේම එක ක්ෂණයකට සීමා වෙනවා කියලා ආයු කාලයේ එක ක්ෂණයක් වෙනවා කියලා ඒක Taman දකිනවා. එතකොට මේ ෂණයේ තිබෙන රූප ඔක්කොම මේ ෂණයේම නිරුද්ධ වෙලා නිරුද්ධ වෙලා නිරුද්ධ වෙලා මුළු විශ්වයේම රූප නිරුද්ධ වී යාම දැක්වත් එහෙම මුළු විශ්වයේම හිස්සු දර්ශනයසේ Tamanගේ හිතට පෙනී යනවා මේකට මම කියන්නේ විශ්ව ශූන්‍යතාවයක් කියලා මුළු විශ්වයේම හිස්ස පෙනී යන දර්ශනයක් මේකත් නාම ධර්මයි. එහෙම දකින්නකොට ඉතිරිවන්නේ මේ නාම ධර්මයේ පමණයි. ඒ දේශ දැන් බලනකොට මේ නාම ධර්මයක් වහවහ වහවහ ඇති ඇති නැති නැති යන බුදු නාම සංස්කාර ධර්මයක් පමණක් බව තේරෙනවා. තමන්ට වගේ තමන්ගේ වගේමයි බාහිර විශේෂ හැම සත්‍යයකම නාම සංස්කාර දාන. මායාගෙත් එහෙමයි, බ්‍රහ්මයාගෙත් එහෙමයි, දෙවිවරුන්ගෙත් එහෙමයි, අනුෂයන්ගෙත් එහෙමයි, මනුෂයන්ගෙත් එහෙමයි, තමන්ගේ හතුරු මිතුරු ඕනෑම සත්‍යයකගේ සිතේ රූප එකයි. ඇති වී ඇති වී නැති වී නැති යනවා. තමන්ගේ සිතත් ඇති ඇති නැති නැති යනවා. මේ ශ්‍රණයේ තිබෙන සිත ඊළඟ ශ්‍රණයේ වෙන විට නෑ. ඊළඟ ශ්‍රණයේ තිබෙන සිත ඊළඟ මත් ශ්‍රණයේ වෙන්නේ නෑ. සෑම ශ්‍රණයක් පාසාම නිරුද්ධ වී නිරුද්ධ වී යනවා. දැන් ඉස්සෙල්ලා මුළු විශ්වයේම රූපස්කන්ධය සම්පූර්ණයෙන්ම නිරුද්ධ වී ගිය ආකාරය දැක්කා. දැන් මේ නාමස්කන්ධයේ නිරෝධය දකිනවා. එලෙසින් මේ නාම රූප දෙකේම නිරෝධය දකිනකොට තමන්ගේ චිත්‍ර පැහැදිලිවම පෙනියනවා. කෝ සත්‍යයක් කෝ ආත්මයක් කෝ ජීවයක් කියලා. කිසිම සත්‍යයක් සත්‍ය වශයෙන් නැහැ. මේ ඔක්කොම මිත්‍යා සම්පූර්ණ විද්‍යාවක් දෙන්නේ නැහැ. ඔක්කොම අනාත්මයි කියලා අවිද්‍යාවත් දර්ශනය වෙනින් වෙමින්ම නාම රූප ධර්මයන් ඔක්කොම නිරුද්ධ විය ගියා වගේ තත්යකටපත් වෙනවා සිවුන් දැනීමක් පමණක් ඉතිරි මෙන්න මේ විදිහට හරියට අත්දකින්නකොට මේ කියන පාඩය ප්‍රත්‍යක්ෂ දශමයේ විට පෙනී යනවා නාහං කුචිනි කස්සනේ කක්ෂිත කිඳනත්තස්මින් නැච්ච මම කුචිනි කිස්මිතේ කිඳන තත්තේටි කියලා තමන්ගේ පංචස්කන්ධ ධර්ම වලට මේ ලෝකේ කිසිම කෙනෙකුට අයිතිකාරයක් නෑ දැකම සම්බන්ධතාවයක් මොකක්වත් නෑ ඒක තමන්ම දකිනවා ඒ වගේම බාහිර ලෝකේ කිසිම කෙනෙක් හෝ කිසිම දෙයක් සමග කිසිම නෑ දැකම සම්බන්ධකම කිසිම බැඳියාවක් මොකක්වත් නෑ කියලා පැහැදිලිව දකිනවා මේ විදිහට සම්පූර්ණයෙන්ම ශූන්‍ය දර්ශනයක් ඒ වෙලාවට අත්දකින්නට පුළුවන් එහෙම අත්දකිනකොට දැන් ශූන්‍යතාවයක් විතරයි තියෙන්නේ මේ ශූන්‍යතාවයේ හිස් භවයේ තිබෙනවා ඒ අරමුණු කරගෙන පවතින දැනීමක් ඒ වගේම හිස් බවක් තිබෙනවා මේ හිස් බව කියන්නේ සිතට දැනෙන නාම සිතට දැනෙන බුදු නාම ධර්මයක් විතරයි මේ නාම ධර්මයන්ගේ නිරුද්ධ යාම හරියට පෙනෙනකොට නිවනට සිතපත් වෙනවා මෙන්න මේ විදිහට නිවන සිතපත් කර ගන්නකොට ඒ මාර්ගයට අනුකූල වන ආකාරයෙන් තණ්හාව ශේ වෙනවා දකින්නට පුළුවන් සෝවාන් වෙනකොටත් යම්කිසි ප්‍රමාණයකට තණ්හාව සය වෙනවා. සය වෙනවා. සකදාගාම වෙනකොටත් එහෙමයි. අනාගාම වෙනකොටත් එහෙමයි. රහත් වෙනකොට තණ්හාව සම්පූර්ණයෙන්ම සෙවි යනවා. සෝවාන් වෙනකොට සක්කායදිට්ඨි විචිකිච්ඡා ශීලබ්බත පරාමාස කියන සංගෝල ධර්ම සෙවි යන බව මෙය දන්නවා. මේ හා සම්බන්ධව පහළ වෙන තණ්හාවත් එතකොට නිද්ද වෙනවා. ඊළඟට සකදාමගාම වෙනකොට කාමරාග පටික කියන සංගෝධ ධර්මයන් තුනී වෙන නිසා ඕලාරික කාමරාග පටික සම්බන්ධයෙන් පහළ වන තණ්හාව එවිට නැති වෙනවා. ඊළඟට අනාගාමී වුණොත් කාමරාග පිටික සම්පූර්ණයෙන්ම ප්‍රහීන වෙනවා. ඒ කාමරාග පිටික සම්පූර්ණයෙන් ප්‍රහීන වෙන විට ඒ පිළිබඳ සංහාව සම්පූර්ණයෙන්ම සේවී යනවා. රහත් වෙනකොට රූප රාග අරූප රාග වශයෙන් නාමස්කන්ධය හා රූපස්කන්ධය කෙරෙහි පවත්න ඇලීම ඇතුළු විවිධාතු පතරගේ දීර්ඝයේ දීර්ඝයේ තණ්හාව සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙනවා. තණ්හාව නිරුද්ධ වීමට නම් මේ විදිහට ප්‍රායෝගික වශයෙන් භාවනාවෙන් දියුණුවක් ලබන්නට ඕනේ. මෙලෙසින් දිනුවක් ලැබලා අඩු වශයෙන් පහළ මට්ටමින් හරි තණ්හාව ප්‍රහාණය කරපු කෙනෙකුට තේරුම් ගන්නට පුළුවන් ශක්තිය තිබෙන්නට ඕනේ කොහොමද තණ්හාව තුළින් නැවත නැවත දුක ගෙන දෙන්නේ කියන කරුණ. සාමාන්‍ය පුත්තජන ලෝක සත්‍ය මේ කිසිවක් දන්නේ නැහැ. ඒක නිසා රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කෙරෙහි ඇලෙනවා. තමන් රූපය කෙරෙහි තමන්ගේ රූපය කෙරෙහි තැරෙනවා බාහිර දේ කෙරෙහි තැරෙනවා බාහිර ලෝකයක් අල්ලා ගන්නවා තමන්ගේ පංචස්කන්ධ ලෝකයක් අල්ලා ගන්නවා මේවා උපාදාන කරනවා මමය මගේ කියලා අල්ලාගෙන බදාගෙන කටයුතු කරනවා ඒ කටයුතු කරන ගමන් කායික ක්‍රියා කරනවා වාචික ක්‍රියා කරනවා මානසික ක්‍රියා කරනවා <clears throat> උදාහරණ වශයෙන් ඇහැට රූපයක් දැක තණ්හාවක් ඇති වුණාට පස්සේ කායික ක්‍රියා කරන්නත් පුළුවන් වාචික ක්‍රියා කරන්නත් පුළුවන් මානසික ක්‍රියා කරන්නත් පුළුවන් මේවා විස්තර කරන්න අවශ්‍ය නැහැ ඇහැ තිබෙනවා තේරෙන සරල කරුණු ඒ වගේම අනිත් ඉන්ද්‍රයන්ට අරමුණු හමු වුණාට පස්සේ ඒ ආකාරයෙන් කටයුතු කරනවා එතකොට මේ විදිහට සංස්කාර ස්කන්ධ ධර්ම ඒ සංස්කාර ධර්ම ගලා යාමක් තිබෙනවා මේකට අපි කලින් දුක්ඛ සත්‍ය ගැන කතා කරලා දුක්ඛ සත්‍ය ගැන රහත් වූ අයට සම්පූර්ණ අවබෝධයක් නැහැ. ඒක නිසා දුක්ඛේ අඥානං ඒ දුක ගැන දැනීමක් නැති ඒ අවිද්‍යාවත් දුක්ඛ සමුදය ඥානං දුක්ඛ සමුදය වශයෙන් මේ දැක්වුව කරුණු ගැන නොදැක්කම නැත්නම් ඒ අවිද්‍යාවත් රහත් වූ වෙච්ච නැති කෙනෙකුගේ සිත තුළ ක්‍රියාත්මක වෙන නිසා මරණ මොහොතදී මම මගේ කියන හැඟීම ඒ අය සම්පූර්ණයෙන් අයින් කරලා නැහැ. මම ඉන්නවා මගේ ආත්මයක් තියෙන හැඟීම තමයි තියෙන්නේ. භවයේ රැඳී සිටීමේ ආශාව සම්පූර්ණයෙන් අයින් කරලා නැති නිසා භව ආශාව සිත තුළ තියෙනවා. බාහිර ලෝකයක් Tamange පංචස්කන්ධ ලෝකයක් උපාදාන කරගෙන අල්ලාගෙන සිටින උපාදානයක් සිත තුළ ක්‍රියාත්මක වෙනවා. ඊට අමතරව කුසල අකුසල කර්ම සැලස් කරලා තිනවා ඒව උපාදාන කරගෙන තිනවා චිත්ත තුළ නිරායාසයෙන් සිතුවිලි ගලා යාමේ සත්‍යයක් තිබෙනවා මේ ආදී ඔක්කොම කරුණු තියෙන නිසා මරණ මොහොත වෙනකොට භවයේ රැඳී සිටීමේ භව ආශාවයි ප්‍රධාන වශයෙන් තිබෙන්නේ පංචස්කන්ධ ලෝකයටම ඇලිලා බැඳිලා උපාදාන කරගෙන ඇවිදින්. මේක නිසා මරණයෙන් සිට නිරුද්ධ වෙනකොට ප්‍රතිශිතට පසු මරණයට පෙර ශ්‍රණියේ පැවති කර්ම විඥාණයට අනුව ඊළඟ සිට ඊළඟ භවයේ ගිහිල්ලා පහළ වෙනවා. ඊට පස්සේ ඒ සංසාරික දුක් ඔක්කොම විඳින්නට තියෙනවා නැවත නැවත ඉපදෙන ඉපදෙන වාරයක් වාරයක් ගානේ නැවත නැවත සංසාරික දුක් උකට අත්දැකෙන්න සිදු වෙනවා මේ විදිහට තණ්හාව තුළින් දුක්ඛ සමුදය සත්‍ය මෙලෙසින් ජනිත වෙනවා කියන කරුණ දකින්නට පුළුවන්. මෙහිදී පැහැදිලිවම තේරෙන්නේ තණ්හාවට වඩා අවිද්‍යාව. අවිද්‍යාව තුළින් තණ්හා ක්‍රියාත්මක වන ආකාරය වෙන කෙනෙකුට අත්දකින්නට පුළුවන්. රහත් වූ කෙනෙකුට නම් මේක ඊට වඩා ගැඹුරින් දකින්නට පුළුවන් ශක්තිය තිබෙනවා. රහත් වෙච්ච කෙනෙකුට තියෙනවා විමුක්ති සිතක්. ලෝකයේ ඔක්කොම දේවල් අතහැරලා තියෙන්නේ. මේ පංචස්කන්ධ ලෝකේ සම්පූර්ණයෙන් නැති ගියාම තරම් මුතුන් දෙයක් <clears throat> එවැනි කෙනෙකුට නැහැ. කොයි ලෝකයකවත් මේ නාම රූප ධර්මයන් පහළවන්නට සුදුසු නැහැ මේවා අත්හැරිය තියෙන්නේ නැති වේතේ කියන හැඟීමයි ඒ ආයගේ සිතතල වෙදලා තියෙන්නේ. එතකොට එවැනි අයකට මේ ඔක්කොම දේවල් සිතින් අතහරින්න එක්ෂණයකින් පුළුවන්කම ලැබෙනවා. සියල්ලම මම අතහරිනවා කියලා සිතනකොටම විමුක්ති සිත උද්ගත වෙනවා. එවැනි කෙනෙක් මරණයට පත්වනකොට තමන්ගේ සිත තුළ මම කියන හැඟීම නෑ මගේ කියන හැඟීම නෑ ඒ සියල්ලම කෙරේ තියෙන ආශාව සම්පූර්ණයෙන්ම නැති කරලා තියෙනවා. උට පැහැදිලිවම තේරෙනවා තමන්ගේ මේ ඇඟ ශාසිතේ පැවැත්ම. ඒ වගේම විමුක්ති සිතේ පැවැත්ම පවතින අතීතයේ කරනද පුරන් භවයේ ගෙන දුන් කර්ම ශක්තිය සහ මේ පණ ටික පවතින නිසා බව. මේ ප්‍රාණය කර්මය කවදා හෝ දාස ස්වභාවික වශයෙන් මෙන්න මෙලෙසින් නිරුද්ධ වෙනවා. මෙලෙස නිරුද්ධ වෙනකොට මේ සිත සම්පූර්ණයෙන්ම නිවි යනවා. ඒ නිවි යනකොටම මේ අවස්ථාවේ තමා අත්දකිනවා නම් යම් කිසි නිවනක් ඒ නිවන අත්දකින්නටත් දැනීමක් තිබෙන්නට ඕන මේ සිත සම්පූර්ණයෙන් නිවුණාට පස්සේ ඒ නිවනත් නිරුද්ධ වෙනවා. එතකොට ලෞකික ලෝකෝත්තර කියන ලෝක දෙකම කඩාගෙන හැදෙනවා. මෙන්න මේ தත්ත්වය දකිනකොට මුළු ශරීරෙම සම්පූර්ණ ශීතල වෙලා යනවා. සීති භූතෝස්මි නිබ්බතෝ එවැනි කෙනාට පැහැදිලිව තේරෙනවා තමන්ගේ ශරීරයත් අතහරිනවා බාල රෝගයත් සම්පූර්ණයෙන් අතහරිනවා නිවනත් අතහරිනවා කොහොමද මං උපාදාන කරන්නේ උපාදාන කරන්න කිසිවක් නැහැ තමන්ගේ සිත තුළ කිසිම උපාදානයක් නැහැ නේද කියන කරුණ පැහැදිලිවම පෙනී යනවා එතකොට තමන් මොකකටද ආශා කරන්නේ මේ සියල්ලම නිරුද්ධ වෙලා නා තමන්ගේ පංචස්කන්ධ ලෝකයම නිරුද්ධ වී යනවා බාහිර ලෝකයක් සම්පූර්ණයෙන්ම නිරුද්ධ වී යනවා නිර්වාණ ධාතුව නිරුද්ධ වී යනවා මොනවා කෙරේද ආශාවක් තියෙන්නේ යොතස්සා ඒව තණ්හාය ශේෂ විලාඩින්තෝ දෝචාගෝ පටිසග්ගෝ මත්‍යනාලියෝ මේ ආශාවේ අනු මාත්‍රයක්වත් නැතුව ශේෂ මාත්‍රයක් කල්ප මාත්‍රයක්වත් නැතුව සම්පූර්ණයෙන්ම දැන් නිරුද්ධ වෙලා ඇති බවට තේරෙනවා එහෙම තේරෙනකොට මෙතනින්ම මේ නාම ධර්ම නැවත නූපදන ආකාරයෙන්ම නිවි යන බව දකිනවා මෙතන රහත්ව කෙනෙක් මරනවා නෙවෙයි තමා මරනවා නෙවෙයි තමාගේ ආත්මයක් මරනවා නෙවෙයි දුක්ඛ සත්‍ය දුක්ඛ සමුදය සත්‍යයෙන් වෙන් වෙනවා ඒකයි සිදුවන්නේ දුක්ඛ සත්‍යයෙන් දුක්ඛ සමුදය සත්‍යයෙන් වෙන් වෙනවා ඊට පස්සේ නැවත දුක්ඛ සමුදය සත්‍ය ක්‍රියාත්මක වන්නේත් නැහැ දුක්ඛ සත්‍යයක නිසා දැනටවන්නේත් නැහැ නැවත ඉදීමත් නැති යන ඒක නිසා වෙන කෙනෙකුට රහත්ෝ කෙනෙක් මැරෙනවා කියන හැඟීමක්වත් නැහැ රහත්ෝ කෙනෙක් මැරුණ පස්සේ උපදිනවද නැවත උපදින්නේ නැද්ද ආදී කියන හැඟීමකුත් දෙන්නේ නැහැ මොකද මෙතන මැරෙන්න ඉස්සෙල්ලා රහත් වූ කෙනෙක් නෑ. මොහොදු පංචස්කන්ධ ධර්මයන්ගේ පැවැත්ම විතරයි තියෙන්නේ. විමුක්ති සිතක් තියෙනවා. ඒකත් දැනීම මාත්‍රයක්. ඒකත් විඥාන ස්කන්ධයට අදහන්නේ. රහත් වූ කෙනෙක් කියලා කියන්නට හිතන්නට කෙනෙක් නෑ, සත්‍යයක් නෑ, බුද්ධයෙක් නෑ. තමා රහත් වූ කෙනෙක් ගැන හැඟීමක්වත් නැහැ මානයක් වෙන්න ගෑවෙන්න ඉඩක් ඇත්තෙම නැහැ ඒ නිසා මැරුණාට පස්සේ කොහොමත්ම රහතන් වහන්සේ කෙනෙක් මැරුණයි පින්නොම් පෑවයි කියන්නට දෙයක්වත් නැහැ ඒ සත්‍ය හරියට පැහැදිලිව Tamanට තේරෙනකොට Tamanගේ ධාතිය ශ්‍රේවී යන ආකාරය දකිනවා ඒ වගේම ලෞකික ලෝකෝත්තර දෙකම කඩාගෙන හැදෙනකොට නැති වී යන ආකාරය තේරෙනකොට අනුපාදා මේ උපාදාන සම්පූර්ණයෙන්ම විගලිත වූ ආකාරය තමයි තේරෙනවා. ඒ වගේම වෙන කෙනෙකුට පැහැදිලිවම තේරෙනවා යොත්ස්සායේ තණ්හාශේෂ විදාගෙන නිරෝධෝ මේ තණ්හාවේ ශේෂ මාත්‍රයක් වත් නැතුව සම්පූර්ණයෙන්ම නිරුද්ධ වුණායි කියන කරුණ. වෙන කෙනාට මේ තමන් මැරෙනවා නැත්නම් රහතන් වහන්සේ කෙනෙක් මැරෙනවා කියන කතාව නෙවෙයි තියෙන්නේ. මෙතන තිබෙන්නේ පහනක් දිවෙනවා, පහන වෙනවා කියනවා වගේ. බුදුහාමුදුරු කියලා තියෙන අය කොහොමද? නිවි යාම. දුක්ඛ සත්‍යයෙන් දුක්ඛ සම්දේ සත්‍යය ඇත්තීම සිදුවන්නේ. එවැනි කෙනෙකුට එයින් එහාට කරන්න දෙයක් නැහැ කියන කරුණ පැහැදිලිව අවබෝධ වෙනවා කීනා ජාති ජාති ශේකලා උසිතම් බ්‍රහ්මචාරයන් බ්‍රහ්මචාරී ජීවිතේ නිමකලා කසංකරණියන් කළදිට දෙකලා නාතරං ඉත්තත්ථාතේ පදානාති නීත පසු කරන්න දෙයක් නැහැ කියන එක ඉතා පැහැදිලිව අත්දකිනවා පදානාති කියන්නේ කල්පනා කරනවා නෙවෙයි පැහැදිලිවම අත්දකිනවා එහෙම අත්දකිනකොට ඔහුට පේනවා තමන්ගේ අතීතයේ කරන ලද පුනර්භවය ගැන දුන්න කර්ම සත්‍යය තිබෙන තාක්කල් ඒ වගේම මේ ජීවිතේ පවත්වාගෙන යන මේ ජීවිත ශක්තිය පණ ටික දෙවෙන තාක්කල් මේ ධර්මතාවයන් ක්‍රියාත්මක වෙනවා. මේ දෙකෙන් කවරක් හරි කර්මය හරි ජීවිත ශක්තිය හරි නැත්නම් දෙකම හරි ගෙවුනට පස්සේ මේ ඔක්කොම නිවිලා යනවා. තේලංච පටිච්ච වට්ඨින්ච පටිච්ච තේලප්පදීපෝ ජායෙය තස්සීවතේ ලක්ෂජ වට්ඨ්‍යාච පරියෝදානානාහාරෝ නිබ්බායය ඊව මේව කෝබිකරේ වික්ඛෝ කායස බේදා උද්දන් ජීවිත පරියෝදාන ඉද්දේව සබ්බ වේදී දානේ අනිබිනන්තතාත්මි සීති භවිෂන්තේදී පජානාති ඒ ටිකයි වැටිය නිසා යම් පිළිපහනක් දැල් වෙනවා නම් ඒ දෙල් ටික නැති වුණාට පස්සේ නැත්නම් තිරය සම්පූර්ණයෙන්ම නැති වුණාට පස්සේ නැත්නම් තිරයයි දෙල් ටිකයි දෙකම නැති වුණාට පස්සේ ඒක දැල් වෙන්න ආකාරයක් නැති නිසා පහන නිවි යනවා අන්න ඒ වගේ කර්මයේ ස්ථානය නිරුද්ධ වෙලා කය බිඳිලා මරණයටපත් වුණාට පස්සේ මේ සියල්ලම නිවිලා යනවා කියලා ඔබ දකිනවා. අබ්බේධිකායෝ නිරෝධි සංඥා වේදනා සේති භන්තු සබ්බා උපසමිස්ස සංඛාරා විඥානං අත්තමාගමා කය බිඳී යනවා සංඥාවන් නිරුද්ධ වී යනවා සියලුම වේදනාවන් සම්පූර්ණයෙන්ම සීතී භවණය වෙලා නැත්තටම නැති යනවා සංස්කාර සම්පූර්ණයෙන්ම සිඳී නැති යනවා විඥානය සම්පූර්ණයෙන්ම නිරුද්ධ වී යනවා අන්න එවැනි කෙනා නිරුද්ධ වී ගියාට පස්සේ ඉතුරු වෙන දෙයක් නැහැ. නිවන කියලා එදාට ඉන්පසු ශේෂ වෙන දෙයක් නැහැ. පහනක් තිබෙනවා, පහන වෙනවා, නිවීමක් තිබෙනවා නෙවුණාට පස්සේ මේ දේ නිවිලා තිබෙනවායි කියලා කියන්නට දෙයක් නැහැ පෙන්වන්නට දෙයක් නැහැ අන්න ඒ වගේ පහනක් නෙවෙනවා ශේ නිවි යනවා සතන සූත්‍රයේ තෝක දක්වලා තිබෙන අනිබ්බද්ද දීරායතයන් පදීපෝ කියලා. ඒ විදිහට සම්පූර්ණයෙන්ම නිවි යනවා. එදාට සම්පූර්ණයෙන්ම දුක්ඛ සත්‍යමදේ සත්‍යය ප්‍රහාණය නොබව අත්දකින්නට පුළුවන්කම ලැබෙනවා. ඊට පෙර අවස්ථාවලදී ටික ටික හරි තමා ලබා ඇති මාර්ගපස්සක්ති ප්‍රමාණයට අනුව තණ්හාවේ ශේවි ගිය ආකාරයේ තණ්හාව ශේවි ගිය ආකාරය දකින්නට පුළුවන්. එතකොට මේ දක්වා අපි කියපු කන් වල සාරාංශය දැන් කියලා මේ දේශනාව නිම කිරීමට අපි බලාපොරොත්තු වෙන්නේ. මේ දක්වා ප්‍රකාශ කළේ දුක්ඛ සමුදය සත්‍ය ප්‍රහාණය කළ යුතුයි කියන කාරණාව සම්බන්ධයෙන් කෙසේ මේ දුක්ඛ සමුදය සත්‍ය ප්‍රහාණය කළ යුතුද කියන ඒ ධර්ම කරුණු පිළිබඳව ප්‍රායෝගික විස්තරයක්. දුක්ඛ සමුදය සත්‍ය කියන්නේ තණ්හාව නැත්නම් අවිද්‍යාව නැත්නම් කර්ම සංස්කාර කියලා දක්වන්නට පුළුවන්. අවිද්‍යාව තමයි ඒ කර්ම තුනෙන් ප්‍රමුඛ වන්නේ. අවිද්‍යාව නිසා යනිසෑම ධර්මයන්ම පහළවන්නේ. රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා කියන තණ්හාවේ ප්‍රභේද තිබෙන බව පෙන්වුවා. තණ්හාව ස්ථාන 60කදී උපදී හැකි ආකාරය ආදී කරුණු දැක්වුවා. කවර ආකාරයකින් විස්තර කළත් තණ්හාව ජනිතවන්නේ තමන්ගේම පංචස්කන්ධ ලෝකයටයි කියන අවබෝධය ඇති කරගන්නට ඕන. ඒක තේරුම් ගත්තේ නැතුව ඒක තේරුම් ගන්නේ නැතුව බාහිර වශයෙන් තිබෙන තණ්හාව අයින් කරන්නට ගියාට හරියන්නේ නැහැ. මොකද යථාභූත ඥාන දර්ශනයකින් ප්‍රඥාවෙන් දැකලා කළ යුතු දේවල් මේ පැලැස්තරවල කරන්නට පුළුවන් දේවල් නෙවෙයි. ඒක නිසා සම්පූර්ණයෙන් Tamanගේ පංචස්කන්ධ ධර්මයන්ටයි Taman ඇලින්නේ කියලා තේරුම් ගන්නට ඕන. මේ වගේම ඇසට පෙනෙන රූප වලට ඇලෙන්නේ නැහැ කනට ඇහෙන ශබ්ද වලට ඇහෙන්නේ නැහැ නාසයට දැනෙන ගඳ සුවඳ දිවට දැනෙන රස කායට දැනෙන ස්පර්ශ මනසට දැනෙන විවිධ ආරමුණු කෙරෙහි නෙවෙයි ඇලෙන්නේ තමන්ගේ පංචස්කන්ධ ලෝකයටයි ඇලෙන්නේ එතකොට තමන්ට තේරෙනවා බාහිර ආරමුණු වල කිසිම වැදගත් භාවයක් නැහැ තමන්ගේ පංචස්කන්ධ ධර්ම නැති නැති යාමක් විතරයි මෙතන තියෙන්නේ කියලා එහෙම තේරෙනවා එහෙම අවබෝධ වෙනකොට Tamanටම තේරෙනවා මේවා මොනවද? සුද්ධ වුණාම ධර්ම ඇති ඇති නැති නැති යාමක් නේද? අතීත දේවල් ඔක්කොම ඇතිලා නැතිලා නිරුද්ධ වෙලා ගියා. මොකක්වත් ඉතුරු වෙලා නැහැ. දැන් තිබෙන ඒවත් දැන් ඇති වුණා දැන් නැති වුණා හරියට හුලඟක් ඇවිල්ලා හුලඟම ගියා වගේ. ආයෙත් හුලඟව ආයෙත් හුලඟම ආගෙන ගියා. ඕකේ ගන්නට අල්ලන්නට උපාදාන කරන්නට දෙයක් නැහැ. ඔක්කොම සිතින් ධර්ම ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා. මේවා නොදත් අවිද්‍යාවෙන් මේවා උපාදාන කරපු නිසා තමයි ජාතිකට වැටෙනවා, ජරා ආරාධකට වැටෙනවා ව්‍යාජකට වැටෙනවා මරණයකටපත් වෙනවා අනන්ත අප්‍රමාණ කාලය තිස්සේ සංසාරික මහා දුකට Taman ඇදලා දැම්මා කියලා Tamanටම පැහැදිලිව පෙනී යනවා මෙවැනි දුකකට ඇදලා දාපු අනාගතයේ තෙවෙනි දුකකට ඇදලා Tamanට පුළුවන් ඒ දේවල් දෙකේ ඇලීම බැඳීම සබාගත යුත්තක් නෙවෙයි සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කළ යුත්තක් මේකට ආශ්‍රා කළ යුත්තක් නෙවෙයි මේකට බිය යුත්තක් ඒවා රාගයෙන් බැඳිය යුතු දේවල් නෙවෙයි විරාගය ඇති කරගත යුතු දේවල්. මේක ශේෂ මාත්‍රයක් වන්නට සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කළ යුත්තක්මයි කියන අවබෝධයත් ඇති වෙනවා. අන්න ඒ අවබෝධය ඇති වෙලා පංචස්කන්ධ ලෝකේ ක්‍රියාත්මක වීම හැර වෙන දෙයක් නැහැ කියලා දැක්කාට පසුව පංචසූපාදානස්කන්ධේශෝ දයබ්බානුපස්සී විරතේ මේ පංචස්කන්ධ ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම දැක දැක දැක දැක වාසය කරන්න කියලායි කිව්වේ. ඒ ඇතිවීම නැතිවීම දැක දැක වාසය කරන විට රූපස්කන්ධයේ නිරෝධය පළමෙන් අත්දකින්නට පුළුවන්. විශ්වීම පවර්ණා රූපයන්ගේ නිරෝධය උසස් භාවනා අත්දැකීමක් ඇති කෙනෙකුට අත්දකින්නට හැකි වෙනවා. ඊට පස්සේ නාමස්කන්ධයේ නිරෝධය දකින්නට පුළුවන්. නාම රූප ධර්මයන් දෙකේම නිරෝධය දැක්කට පස්සේ කිසිම තැනක කිසිම සත්‍යයක් නැති බව, ජීවියක් නැති බව, ආත්මයක් නැති බව තේරෙනවා. තමන් ලෝකයේ කිසිම සත්‍යයකට කිසිම සම්බන්ධයකුත් නැහැ. බාහිර ලෝකයේ කිසිම කෙනෙකුට තමාගේ සම්බන්ධයකුත් නැති බවක් තේරෙනවා. ලෝක සත්‍යයන් මුලාවෙන් අවිද්‍යාවෙන් හැවටිලා කුසල අකුසල සංස්කාර රැස් කරගෙන භවයෙන් භවයට යන ආකාරය උදටින උහුට පෑදිනව තේරුම් ගන්නට පුළුවන්කම ලැබෙනවා. මේ තණ්හාව නිසා විශේෂයෙන්ම අවිද්‍යාව නිසා නැවත නැවත ඉදදී ඉදදී යන්නේ මෙන්න මෙහෙමයි කියලා. එතකොට සෝවාන් සකදාගාමී අනාගාමී අරහත් කියන මේ මාර්ගවලට අදාළ වන ආකාරයට අනුව තමයි සංහාව ඒ ඒ මාර්ගවලදී ශේවිෂේවි යන්නේ. රහත් වෙනකොට සම්පූර්ණයෙන්ම ශේවි යනවා. රහත්ෝ කෙනෙකුට බලන්නට පුළුවන් උපාදාන කිසිවක් තමාගේ සිත තුළ නැති බව. තණ්හාව අනු මාත්‍රයක්වත් නැතුව ශේෂ වී ගිය ආකාරයත් ධාතේ ශේවි ගිය ආකාරයත් එවැනි කෙනෙකුට දකින්නට පුළුවන් මා මේ සත්‍යයක පුද්ගලයක රහත්ව කෙනෙක් ආදී කිසියෙක් නැහැ බුද්ධ දුක් ස්කන්ධයේ ප්‍රයත්නක් තිබෙනවා දුක් ස්කන්ධයේ ප්‍රයත්නට උපකාරෝ කර්ම ශක්තිය ජීවිත ශක්තිය ආදී දුක් සමුදය සත්‍යයක් තිබෙනවා මේ දෙක වෙන් වෙන එක හොඳයි වෙන් වුණාට පස්සේ නැවත ඉපදීමක් නැති වෙන ආකාරයෙන්ම වෙන් වුණා නම් එදාට මේ සියල්ලම නිවි යනවා දුකේ කෙලවර ඒකයි කියලා එවැනි කෙනෙකුට අත්දකින්න දකින්නට පුළුවන්. කේනම් පුරාණං නවන්නත්ති සම්භවං විරත්ත චිත්තාතිකේ භස්මින් තේකේන බීජා විරුල්ලිච්ඡන්දා නිබ්බන්ති ධීරා යත්තායම් පදීපෝ පහණක් නිවනාසේ ධීර වූ ප්‍රඥාවන්ත තැනැත්තා නිවිලා යනවා නිවිලා ගියාට පස්සේ පහණ නිවුණා විතරයි. නිවුණයි කියලා කියන්නට දෙයක් නැහැ නිවිලා තිබෙන්නේ මේකයි කියලා පෙන්වන්නට දෙයක් නැහැ ඕකයි සත්‍යය හොඳයි මේ දක්වා කියන ධර්ම කාරණාවල සාරාංශයයි අපි ඉදිරිපත් කළේ. ඒ ධර්මයට අනුව පිළිපැදීම තුළින් මේ ධර්මයේ ශ්‍රවණය කිරීමේ කුසල සත්‍යත් උපකාර වීමෙන් ඒකාන්ත වශයෙන් මේ ඇයට තණ්හාවසේ කරලා, ජාතියසේ කරලා සසර දෙකින් මිදලා අමා මහ නිවන සැනසීමට වාසනාව ශක්තිය උදා වේවා කියලා ආශිර්වාද කරමින් මෙම දේශනාව දැන් නිම කරනවා හැම දිනාටම නිවන් සුවපත් වේවා. දැන් අපි දෙවියන්ට පින් දෙමු. ආකාශට්ටහද බුම්මට්ටා දේවා නාගාමයිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන් රක්ඛන්ද ශාසනං ආකාශට්ටහද බුම්මට්ටා දේවා නාගාමයිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන් රක්ඛන්ද දේශනං ආකාශට්ටහද බුම්මට්ටා දේවා නාගාමයිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන් රක්ඛන්තු මං පරන්ති ප්‍රාර්ථනා කරන්නේ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්ත්‍ය ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහන්නෝතු සම්බ දුක්ඛා පමුච්ඡතු මේ කුසල් සත්‍යමේ අත්‍යවනිසන් සීමිත වාසනාව සත්‍ය උදා වේවා අභිවාදන සේදෙස නිච්ඡං අද්ධාප්තායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආරෝග්‍ය සම්පත්තේ සබ්බ සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්තේ ඉමිනාති සමින්ජතු සම්දෙනාටම නිවන් සුවපත් වේවා සුවපත් වේවා